ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්න සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්න ගාමිණී නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. Through holes in bamboos in the glades එක් ජනප්‍රිය විශ්වාසයක් වන්නේ සුසිර වාද්‍ය නිර්මාණයට මානවයා අත්දැකීම් ලැබුවේ වනයේ උණ බට ශාකවල සිදුරු අතරින් වායුව කම්පණය වීමෙහි නිරීක්ෂණයෙනි. එම අදහස දැක්වූයේ musical instruments නම් ග්‍රන්ථයේ ලියූ BC දේවා විද්වතා. ಭಾರತೀಯ සංගීතයේ බටනලාව උත්තම ගණයේ වායු වාද්‍යයක්. ජන ජනප්‍රිය හා ශාස්ත්‍රීය සංගීතයට අවශ්‍යම භාණ්ඩයක්. දැන් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට අයත් බටනලා වාදනයක් මොහෙන්ජදාරෝ හා හරප්පා ශිෂ්ටාචාර අතර සබ්දස්වර නැංවිය හැකි ස්වර චිද්‍රයන් සතක් සහිත වස්දඩු තිබූ බව කැණීම් කටයුතු වලින් ඔප්පු වී තිබෙනවා. වනයෙන් වනයට සංක්‍රමණය වූ ආදිතමයා උණ බට වනවල නැගුණු ඉමහිරි නාදවලට සවන් දුන්නා. එයින් සුසිර වාද්‍ය උපත ලැබුවා. බටහිර සංගීතයේ භාවිත කරන යතුරු සහිත නලාවත් ඉන්දියානු වස්දඬුවත් අතර විශාල වෙනසක් දකින්නට පුළුවන්. පෙරදිග වස්දඬු වාදකයා මනා පුහුණුවකින් තමාගේ ඇඟිලි ඊතා සංයමයෙන් නැමීමෙන් හැසිරවීමෙන් ස්වර උපදවනවා. බටහිර නලාව කොන්සර්ට් ෆ්ලූට් නම් වනවා. එහි යාන්ත්‍රික යතුරු නිසා ස්වරයන්ගේ නම්‍යතාව ඊතරම් දක්නට නැහැ. ලංකාවේ බටනලාව අතිශයින් ජනප්‍රිය වාද්‍යයක්. සමහර ඇත්ගොව්වන් පලියැතුන් පිට යන ගමන් බටනලා පිඹීම මෑතක් වනතුරුම දකින්නට තිබුණා. වස්තඬුව ජන ගීයට ඊටා කිට්ටු වාද්‍යයක්. එය සිව්සැට කලාවන්ට අයත් වනවා. පසුගිය දශක 3-4ක කාලය තුල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශාස්ත්‍රීය සංග්‍රහය, සරසරාවය ආදී සම්භාව්‍ය වැඩසටහන් තුලින් බටනලාවෙන් රාගධාරී ශෛලීන්ට අයත් වාදන රස විඳීමට අවස්ථාව තිබුණා. ඒ වගේම සරල සංගීතයේදී බටනලාවට සුවිශේෂී තැනක් හිමිවනවා. සමහර ගීතයක පෙර වාදනයේ අතුරු වාදනයේ හෝ සංගීත ඛණ්ඩවලදී තේමාව තවත් තීව්‍ර කිරීමට බටනලාව උපයෝගී කර තිබෙනවා. මීළඟට බටනලා සංගීත ඛණ්ඩ මැනවින් වැයුණු ගායක කරුණාරත්න දියුල්කනේ ශූරීන් ගැයූ ගීතයකට සවන් දෙමු. Thank you. අන්දරයයි වැවුතාවන්නේ සක්මන් කරන අපපත්ති දුලේතියයි මට කෙතේ හිලයි ගහවැලි මනයි මට අපපත්ති අන්දරයයි සම්මන් කරලා අපපත්ති දුලේ දියයි මට කෙතේ හිණයි ගහරණී මලයි මට අපපත්ති වමරා මහ පොළොවට මා වැසිගිනිනා වලා කුලීඩා බිඳු තවරා මහ පොළොවට මා වැසිගිනිනා දිවි ගමනේම අඳුමුදුනේන පිටුසෙනේ කඳුලැලි සඳනා අන්දරයයි වැහුතාවන්නේ සක්මන් කරනා අපපත්සේ දුලේ දියයි මට කෙතේ නිලයි ගහවැලි මලයි මට අපපත්සේ ගීතයක පදවලින් දිය හැකි රසය තවත් වර්ධනය කිරීමට ගී අනුවාදනවලට හැකියාව තිබෙනවා. පෙරදිග වාද්‍ය සංගීතයට වඩා අපරදිග රටවල වාද්‍ය සංගීතය ඒ ඒ රටවල අසන්නන් රස විඳිනවා. මෑතක සිට උත්තර ಭಾರತයේ මෙන්ම දක්ෂිණ ಭಾರತයේ වාද්‍ය සංගීතයේ ප්‍රවර්ධනයක් පෙළෙනවා. ඔවුන් ගීතයකින් ඇසූ තනුව නැවතත් අනුවාදන ස්වරූපයෙන් අසන්නට වැඩි කැමැත්තක් දක්වනවා. යම් ගීතයක් අසන්නා තුල ආත්මීකරණය වීමෙන් පසු එහි පදවැල නොමැතිව නාදමාලාව මුමුණනවා. බොහෝ විට ඇසෙනවා. ඒ හා සමානයි ගීයක අනුවාදනය. දැන් ඊට ජනප්‍රිය මధుමති හින්දි චිත්‍රපටයේ ලතා මංගেশකර් ගැයූ ඝඩී ඝඩී මොරා දිල් ධඩ්කේ ගීතයේ අනුවාදනය වයන්නේ ප්‍රවීණ බටනලා වාදක ජානක බෝගොඩ කලාලය ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. පටිගත කළේ මලින්ත දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැත්කේ. Thank you. පත්මාසනින් බැස සරසවි අත වෙනුවින් සත්බා